දැන් මේ තා ප්‍රශ්නයක් තියෙනවා මේ සැබෑ බෞද්ධයෙකු වශයෙන් තම මරණයේදී ක්‍රියා කළ යුතු නිවැරදිම පිළිවෙල කුමක්ද කියන එක තමයි මේක ප්‍රශ්නයකින් අහන්නේ. මේ මරණාසන්නයෙන් මරණයෙන් පසු කටයුතු කරන ආකාරය මොකද්ද කියලාත් එක්කලා මේ විස්තරය කරලා මේ දැනුවත් වෙන්න හැමතෙම දැනුවත් වෙන්නත් එක කියලා අහන ප්‍රශ්නයක්. ඉතින් සැබෑ බෞද්ධයෙක් වශයෙන් දකින්න ඕන එකම දෙයක් තමයි. මරණය සිහි වෙනකොට මැරෙනකම් බල බලා ඉන්න දෙයක් නැහැ. මරණානුස්සති භාවනාව කියන එක තේරුම් බලලා වඩලා පුරුදු වෙන්න ඕන ඉතින්ලා. ඒ මරණානුස්සති භාවනාව වඩන කෙනෙකුට යනේන කරන කියන හැම මොහොතක් ගානෙම මේ මේ කොයි ආකාරයෙන් හරි මරණය මා කරා එන්න පුළුවන්. එවඳු මොහොතක් තුල අප්‍රමාද විය යුතුයි කියන අදහස එන්න ඕනේ. අප්‍රමාදයේ මොකද කරන්න ඕනේ? නිවන් සඳහා යම්කිසි ධර්මයක් අවබෝධ කර ගැනීමට කටයුතු කළ යුතුද? ඒ සඳහා කළ යුතු යමක් ඇත්නම් මොහොතක් ගානේ අත්හන හැර ඒක කරගන්න ඕනේ. මේ අදහසින් කටයුතු කරන්නෙක් වෙන්න ඕනේ. සමහර වෙලාවට මේ බණක් අහලා හරි තේරුම් අරගෙන තිබුණ කෙනෙක් අනේ මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන එක නම් සම්පූර්ණ ඇත්ත කියලා මට වැටහෙනවා. මේ ලෝකේ අල්ලන්න සාරාත්‍යයක් නැහැ කියලා වැටෙනවා කියන්නේ මේ මූල ධර්මයේ වැටහිලා තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි වැටුණාට තමන්ගේ තිබෙන අර තිබිච්ච අදහස්, ගති ලක්ෂණ ඒවා එහෙමව තියෙන්නත් පුළුවන්. එහෙම කෙනෙක් මරණාසන්න මොහොතක් හිටු වෙනකොට තමන්ට තේරෙනවා නම් එහෙම. තමන්ම කල්පනා කරලා බලන්න ඕනේ මෙච්චර කාලයක් මම කරපුවා මොනවද? ඒ කරපු වාතුලින් මම මොකද කරගත්තේ? මම හොඳයි හොඳයි කියලා රැස් කරපුවාම මොකද්ද වෙන්නේ? අනේ අපෝ කිව්වල මට බෑනේ බැදිලා හැදිලා ඉන්න. ඒකාන්තයෙන් මැරෙනවා. මගේ මගේ කියපු යමක් තිබුණා නම් ඒව ඔක්කොම ඉන් ඉවරයි. ඒවා ඊට පස්සේ තව එකෙක් ඒවට මගේ මගේ කියයි මං කිව්වා. මම මම කියපු කය ඇත්තේ නම් ඒක හුණු වෙන්න පටන් ගනි දිර්ලයයි ඒක පුච්චල තමයි මොනවා හරි කළා තමයි අනික් අය. මම කියන හිමිකමවා කයේ හිමිකමකත් අයිතිකාරයෙක් නෑනේ. එහෙම ස්වභාවයකටපත් වෙන ස්වභාවයක් තමයි මේ කයත් එක්කලා හිමිව තියෙන මේ මම කියුවේ තැන තියෙන්නේ. මේ මැරෙන්න ඉන්නේ මොකද්ද? නොමැරෙන එකක් නෙමෙයි මැරෙන්න ඉන්න කය මැරෙන්න එනවා. ඒකේ ස්වභාවය ඒකයි. එහෙනම් ඉතින් නොමැරෙන්න මොනවද කරන්න ඕන? නොමැරෙන්න කොහේ ඉන්නද? නොමැරෙන තැනක් තියෙනවා අමරණීය තැනක්. ඒක තැනක් නෙමෙයි. ඒක ස්වභාවයක් නිවන. නිවනේ જાති නැති නිසා ජරා මරණ නැහැ. එහෙනම් යම් තැනක જાතියක් නම් ජරා මරණ තියෙනවා. පෙර જાතියේ බලාපොරොත්තු ඇති කරගත જાති නිසා මේ ජරා මරණේ ඇති වෙන්නයි මේ එන්නේ. ඒ මරණේ ඒකාන්තයෙන් මේ જાතිය නිසා මට හිමි. මේකට කම්පා වෙලා වැඩක් නැහැ. හැබැයි අනන්ත සංසාරේ જાතියක් જાතිය පාසා ඉපදුනා මේ જાතිය ඒකොළම හිමිලා තියෙන්නේ. එහෙනම් එහෙම જાතිය වලින් මට ඇති වැඩක් නැහැ කියලා තමන්ගේ හිත හදාගන්න පුළුවන් නම් මේක පූර්ණ වුණොත් එහෙම ඔය අදහස දෙවියෙක් කියලා වැඩකුත් නැහැ, මිනිස්සෙක් කියලා වැඩකුත් නැහැ, බ්‍රාහ්මණයෙක් කියලා වැඩකුත් නැහැ, මට කවුරු වෙලා වැඩකුත් නැහැ කියලා. ಜಾති ඔක්කගෙම නිරෝධ වෙන හිත එනවා. අවසාන මොහොතේ Tamanට Tamanගේ හැකියාවෙන් ওই අවබෝධය ලබා ගන්න පුළුවන් වුණා නම් අරිහත්යෙන් පිරුණම් පානවා මිසක් යට යන්න තැනක් නැහැ. ගමන අවසානයේ ඉවරයි. අන්න එහෙම ස්වභාවයක් තියෙනවා. ඉතින් ලෝකෙට අල්ලගෙන ඇලුම් කර කර ඉඳලා අනේ කියලා අපොයි කියලා හූල්ලද්දි මැරිලා ගියා නම් එහෙම යන්නේ නැහැ. එතනම මල පිරිතිය කියලා හරි ඉන්නවා කොතන හරි ලමුල්ල කරේලා. උපදින්නේ එහෙම තැනක. එහෙම නැත්නම් යම්කිසි ආකාරයෙන් ටිකක් හරි අර අනිත්‍ය දුරු අනත්ත මෙනෙහි කරවු දන්න කෙනෙක් හිටියා නම් සමහරවිට එහෙම தත්ත්වෙටපත් වෙන්නේ නැති වෙන්නේ ඒ අවස්ථාවේ අම්මට්ටම තවත් තීක්ෂණ වෙනවා නුවණ. මූල ආબોධය ලැබු කෙනෙක් හිටියා නම්. සමහර සෝවාන් ගිලා හිටපු කෙනා මරෙන්න ඉස්සලා සකෘදාගාමීලා මැරෙන්නත් පුළුවන්. යම් කිසි දෙව්වත් බෑවකට වාගේ දිගට යන්නත් පුළුවන් ආපහු වෙන්නේ නැහැ හැබැයි. ඒ අය. එහෙම කියලා සුද්ධ වෙලා යන තැනට වැටෙනවා. එහෙම අවස්ථාවක් ලබනවා. ඉතින් එහෙම අවස්ථාවක් තියෙනවා නම් ඒ අයට එහෙම ලබා ගන්න පුළුවන්. මැරෙන කෙනෙක් දැකහම ජීවත් වෙලා ඉන්න කෙනා දෙන උපදේශ හැටියට පෙන්වන්නේ. ඔය ලෝකේ ස්වභාවයේ අසාරතාවයේ විග්‍රහ කරලා දෙන්න ඕනේ ඒ වෙලාවේ. අමු දරුවන් ගැන හිතක් තියෙනවා නම් ඔබ මේකෙන් අඩ අඩ හිටියත් අනේ මුන් දාලා යන්න බෑ කියලා හිටියත් මැරෙනවා නැතත් මැරෙනවා. ඉතින් අනේ දාලා යන්න බෑ මට කීකේ හිතාගෙන වලොත් එහෙම මල පිරිතියෙක් මල අමනුෂ්‍යෙක් වෙන්නත් වෙනවා. අපාගත උප්පත්තියක් ලබන්න වෙන්නේ ඒ මුලාවෙන්. කොහොමත් මැරෙන ඔබ ඒ නිසා ඒක අත්හැරින්න හිතින්. අත්හැරලා හිටන් අසාර ලෝකේ අසාර පැවැත්ම හැටි දැනගන්න. මෙච්චර කාලයක් කරපුවා හරයක් තියනවද නැද්ද කියලා විමර්ශනය කරන්න කියලා මූල ධර්මයේ විග්‍රහ කරලා දෙන්න ඕනේ. ඒතොර අර මරණාසන්න මොහොතේදී තවත් අල්ලා ගන්න බලාපොරොත්තු හිටියත් අල්ලා ගන්න දෙයක් නැති නිසා හිත නිදහස් කරගන්න හොඳ පහසු පසුතලයක් වෙනවා. ඒ විලාසෙදි අර කියන බණ පිළිතන්න හොඳට හේතුවක් ලැබෙනවා. ඇත්ත තමයි අල්ලාගත්ත දෙයක් නෑ අල්ලා ගන්න දෙයක් ඈ කියන එක ඇත්තමයි කියලා Tamanට වැටහෙන්න පටන් ගන්නවා. ඒතොර එකපාරයකින් අයින් කරන්න බැයි නම් ඒ බුද්ධිලා ක්‍රමක්‍රමයෙන් අනුපිළිවෙලින් ගේන ක්‍රමයක් තියෙනවා. මිනිස්සේ කියලා සිටු කුලයක රජ කුලයක වැනි යම් කිසි උසස් තැනක උපන්නා ඥානවන්තවත් උපන්නා. ඉතින් මේ මිනිසයා මේ නිවික ආකාර මරවුගුල් වලින් බේරි බේරි කාලය ගත කරලා ඉතින් අවුරුදු 80ක් 90ක් යනකොට කොහොම වුණත් මැරිලා යනවනේ. අර හදාපු කරපු වස්තුව හම්බ කරපුවා එකක්වත් මම කිව්වට මම වෙලත් නැහැ මගේ වෙලත් නැහැ. ඒ කය මම වෙලත් නැහැ. ඉතින් එහෙම කුණු කයක් නේ ආයිත් ලැබෙන්නේ. ඉතින් මොකද එහෙම කුණු කයක්? වැඩක් තියනවාද? නෑ නේ නෑ. අන්න අවබෝධයක් ආව නම් එයා එහෙම කතා කරලා කියනවා. ඒතර ඒ චාතුර්මහා රාජිතයේ ඉන්න దేవතාවන්ට එහෙම කුණු කයක් නෑ. එකපාර ගණ්ඩ බැරිය ගෙනියන හැටි. දැඩි කාමී වෙරිච්ච මානසිකත්වයක් තිබෙනවා එකපාරක හරයක් නෑ කාමී කියවට හරියන්නේ නෑ. ඒ ගලවන්න ක්‍රමයක් තියෙන අනුපූර්ව ගෙනියන්න ඕනේ. එතකොට චාතුරු මහා රාජිත කියන දෙව්ලොවක් තියෙනවා කියනකොටම ඒ අර මානසිකත්වයේ අන්තසාන කිට්ටු වෙන මානසිකත්වයට පේන්න පටන් ගන්නවා. ගති නිමිති. ඒ ගති නිමිත්තෙන් ඒ දෙව්ලොව පේනවා. දෙවියන්ගේ හැටි පේනවා. එතකොට එතෙන්ට හිත හිටිනවා. නවත්තන්නේ නැහැ එතකොට. අර කියන දේශකයා අනිසරේ මොකද කරන්නේ? ඔయిత වඩා හොඳ තැනක් තියෙනවනේ. අරයාගේ ඉරියව් වලින් හැඟීම් වලින් හොඳට දැනෙන්න පටන් ගන්නවා. මෙයාට මේ ලෝකී පිළිබඳව වැටහිලා තියෙන බව. අරමුණු වෙලා තියෙන බව. ඒතර කියන ඔయిత වලා සැප තියෙන ඔయిత වලා ආයුෂ තියෙන දෙව්ලොවක් තියෙන සාවතින්ස කියන. ඒ ලෝක ගැන සිහි කළා බලන්නකො. ඒතර එයාගේ අයිරාව විනාශ වෙනවා පැහැදිලිව පේනවා. ගති නිමිත්ත පහල වෙනවා තාවතින්සේ දෙවියන් ගැන. ඒතර කියන ඔයින් නවතින්න බෑ ඔయిత වලා හොඳ දෙනක් තියෙනවා. යාම කියලා දෙව්ලොව. ඒලෝ ඔయిత වලා ප්‍රියමනාපයි. එතෙන්ට හිත තියන්න. ඕමොම ගෙනිනා තුසිත නිම්මාන රති පරිනිම්මිත වසවර්ති ගෙනිහිල්ලා. කාමයන්ගේ දාහයෙන් මිදිච්ච තැනක් නෙමෙයි ඔතන. කොච්චර හොඳයි කිව්වා. ඒකේ මිදුණු තැනක් තියෙනවා බ්‍රහ්ම ලෝකේ. බ්‍රහ්ම ලෝකයේ හිත තියන්නේ. ඒතර බුද්ධිලා සාන්ත වෙලා හිත පිහිරියනවා වැටහෙනවා. ඊට පස්සේ කියනවා බ්‍රහ්ම ලෝකේ තනිච්චයි දුක්ඛයි අනාත්තයි ගණ්ඩාහරයක් නැහැ. කොහේ හිත තිබ්බම මොනවා කරන්න කොහේ ඉපදෙලාද වැඩක් නැහැ. අන්න ඒක තේරුම් ගන්න කියනොට නිවනට හිත තිබ්බා. අන්‍යාර බුදුරන් වහන්සේ දේශනා කරනවා සියක් අවුරුද්දක් මහරදම් පුරපු. ඒ වගේම මහ තෙරුන් වහන්සේ නමක්ගේ චිත්තේ ස්වභාවයක් හරිහතුන් වහන්සේගේ චිත්තේ ස්වභාවයක් අර මරණාසන්න මොහොතේ උතෙන්ට හිත තියාගත්ත කෙනාගේ ස්වභාවයක් දෙකේ වෙනසක් නැහැ දෙකම එකයි දෙකම හරියට සසර ගමන කෙලවර කරනවා දෙයිය යුතු උපදේශ මෙන්න මේකයි ඒවා කරන්න පුළුවන් නම් හුඟක් හොඳයි තමන්ට කරගන්න පුළුවන් නම් ඒකත් හොඳයි ඔය ක්‍රමානුගමනය කරලා යථාර්ථය අවබෝධයක් කරගන්න ඕනේ